දැන් අපි විවෘතව අපේ මන්සිවරුන්ට කිව්වා අපි දෙපිලකට බෙදලා තමයි ඡන්දෙ ගියේ. අපිට අපිව අපිව මෛත්‍රී කියලා අපිට ඡන්දෙ දෙන්න එපා කියලා කිව්වා. සාල ව්‍යාපාරයක් කරන් ගියා. ඉතින් ඒකට ලොකු ලොක්කොත් සම්බන්ධ වුණා. හැබැයි දැන් අපි අන්දෙන් පස්සේ අපි අපේ മന്ത്രിවරු සේරකොත් කිව්වා ආණ්ඩුවට එකතු වෙන්න කැමති අය සල්පක්ෂයෙන්ම කැමති අය කියන්නේ. ඉතින් මේ 96 70කට කිතු ගාන ආණ්ඩුවට එකතු වෙන්න කැමති බලා. මම ඇමතිකමක්වත් විපක්ෂ නායකකමක්වත් එහෙම කිසිම දෙයකට මේ ඉල්ලීමක් කරලා නැහැ. මම ජාතික ලයිස්ට් එකෙන් ඉල්ලීමක් කරෙත් නැහැ.